කියන්නේ කේන්තියක් අයින් කරගන්නේ කොහොමද කියලා. ආඝාතය කියලා කියන්නේ බැඳගත්තු වෛරය. සාමාන්‍ය වෛරයට වැඩිය ආඝාත කියන්නේ බද්ධ වෛරයක් කියලා කියනවා. එහෙම නැත්නම් ජම්මාන්තරගත වෛරයක්. ඒ ආඝාත පටිවිනේ කියලා කියන්නේ ඒක දුරුවන් කරන හැටි කේන්තියක් ආවම අයින් කරගන්න හැටි. ඉතින් ඒකේ තියෙන සූත්‍ර පිළේ දෙවෙනි සූත්‍රය තමයි මේ ඉදිරියෙන් ඉදිරිපත් කරගත්ත ඒ නිසා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් ඒකට ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් කාට හරි දැනගන්න ඕන නම් ඒක කොහොමද ත්‍රිපිටකය හොයන්නේ සූත්‍ර සූචිය හොයන්නේ කියලා ඉතින් මේ වචන ටික දැනගන්න ඕනේ ඒක ලීසි වැඩක් නෙවෙයි මොකද පොත් ගොඩක් තියෙනවා සූත්‍ර 15000ක් විතර තියෙනවා ඒක ඉතින් මේ අදාළ සූත්‍රය අපිට අවශ්‍ය නම් ඒක සඳහා සූචිය පොත් දෙක තුනක් දැන් ලංකාවේ ජීවිලා තියෙනවා හරි අමාරුයි කාරණා හොයාගන්න ඒක නිසා පොත්පත් කරලා බලන අයට මේ නම අවශ්‍යයි ඒ අනුව අන්තර්ගතය බලන්න වෙන්නේ අපිට ගොඩක් වෙලා ගිහිල්ලා. කෙසේ නමුත් මේ සූත්‍රය කියවෙන්නේ කේන්ති අනේක නතර කරන්න හැටි. එහෙම නැත්නම් අපිට කාට හරි බැඳිච්ච වෛරයක් තියෙනවනම් ඒක නතර කරන්න හැටි. ඉතින් මේක දේශනා කරන්නේ සරුවච්චන් මහන්සිය නෙවෙයි. අපගේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. මොකද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සුවිශේෂයෙන්ම මේ ඉවසීමේ ශක්තියක් තියෙන කෙනෙක්. කවදාකවත් එහෙම කවුරුත් එක තරහක් බද්ධ බයිඩයක් ඇති වෙන්නේ නැති જાති කෙනෙක්. ඒක නිසා උන්වහන්සේට ඒකේ සුදුසුකමක් තියෙනවා. එහෙම නැත්නම් අත්දැකීම් තියෙනවා මේ ගැන කතා කරන්න. ඉතින් අපේ සරුවච්චන් වහන්සේ මේ පිටුවවදාල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසත් එක්ක වැඩ කරනකොට ඕක ඇතුලේ নানা ප්‍රකාර අනවබෝධ ඇති වෙනවා. වැරදි වටහා ගැනීම ඇති වෙනවා. සමූහයක් වශයෙන් ජීවත් වෙනකොට ඔක්කොමලා මේ සාංගික දේ ජීවත් වෙන්නේ අපි එක එක අම්මගේ තාත්තලාගේ දරුවෝ අපේ රුචි අරුචිකන් සමාන නැහැ. ඉතින් ඒකට ඉන්න ගියාම දවසකට දෙකකට නම් ඔක සාමාන්‍ය ඉවස ගන්න පුළුවන්. නමුත් දිගට දිගට ඉන්න ගියාම එක එක අඩුපාඩුකම් වැඩි පාඩුකම් වලින් සෑහෙන වෛර ඇති වෙනවා. බද්ධ වෛර ඇති වෙනවා. ඒව සමාජවල තමයි ගොඩක් වෙලා තියෙන්නේ. තනියම ඉන්න ගියාම මොකක්වත් අදාළ නැහැ. අපිට තියෙන ඉන්න බෑ. තනියම ඉන්න බෑ. අපිට පවුලක් ඕනේ, ගමක් ඕනේ, නගරයක් ඕනේ, නැත්නම් රාජධානියක් ඕනේ, එහෙම නැත්නම් සමිතියක් ඕනේ, සමාගමක් ඕනේ. අපි සමාජශීලී සත්තු. නමුත් කිසිම සමාජයක් මම දැකලා නැහැ ලෝකේ. කිසිම දායක සභාවක් මම දැකලා නැහැ ලංක ලෝකේ පුරා. ඒක ගැටුම් නැති. හැමදාම ගැටුම්. ඉතින් ඒකේ ජෝය ලෝකෙට ප්‍රකාශ දාගෙන හිටියට ඇතුලේ මණ්ඩලයේ කචල් කියලා කියන්නේ. මණ්ඩලය හැමදාම කචල්. ඒ විසනවනේ කියලා විශේෂ විශේෂයක් නැහැ. එහෙම නැත්නම් මේ සතිපාසල කියලා කිසි විශේෂයක් නැහැ. ඉතින් ඒකයි එකතන කියලා භාවනා කරනකොට ආනාපානෙ හිත දාන්නේ කොහොමද? අවිජින සක්මනට හිත දාන්නේ කොහොමද? එතකොට මේ සමාජයෙන් ඉන්නකොට සිව්පස්සේ සම්බන්ධය සහ සිවණක් පිළිස සම්බන්ධයෙන් নানা ආකාර වැරදි වටහා ගැනීම එහෙම නැත්නම් වැරදි නිරීක්ෂණ එහෙම නැත්නම් කට කතා එව්වයෙම ජීවත් වෙන જાතිකුත් තියෙනවා. ඉතින් එතකොට කොහොමද හිත සමතුලිත කරගන්නේ? ඉතින් එහෙම කෙරුවේ නැත්නම් වාඩි වුණාට පස්සේ ඉතින් ඕවා තමයි කල්පනාවට එන්නේ. අපි හිත හරි කැමැතිය කුණු කන්දල් වලට. ආනපාන කියලා කියන්නේ නිවනමයි. වර්තමාන මොහොත සතිය කියලා කියන්නේ නිවනමයි. ඒක මේ මොහොතේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. නැත්නම් අපේ හිත ගොඩක් කැමති ඔය මොනවා හරි කුණු කන්දලයක් අල්ලගෙන පත්‍රේ බලලා හරි ප්‍රවෘත්ති බලලා හරි නැත්නම් කවුරු හරි දෙන පණිවිඩයකින් හරි මාගේ හිත කිපෙන ඇවිස්සෙන දෙයක් අපිට හරි අවශ්‍යයි. කෑම කනකොට පිළිඋඩ මොනවාරි දෙන්න බෑ. අනිකර මේ ලෝලු කන්න ගියාම අමාරුවතියක් තියෙනවානේ. ඉතින් ඒ කාලා ඇති කරගත්ත ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක බුදු ශාසනය ඇතුළේ නැත්තේ නෑ. මේකෙදී ගා දරුණුයි අපි රිලිජියස් හිස්ටරි එක බැලුවොත් ආගමක තියෙන ඉතිහාසය බැලුවොත් අනික් ආගම් වල ඒව එහෙයි කරන්නේ හොඳ නෑනේ ආගමට හොඳ නෑනේ. ඒක නිසා හරියට මේ ප්‍රශ්න තියෙනවා. නමුත් අර මාක්ස් වේබ කියන එකනා විශේෂ සමාජ විද්‍යා ගවේෂණයක් කරා ආගම් ඉතිහාසය කියලා. ඉතින් අපිට පශ්චාත්තුපාදි කරන වෙලාවේ පැය 30ක කෝස් එකක් තිබ්බා. ඒ එමිල් ඩර්කයිම් ඒ වගේම මේ මැක්ස් වීබර් ඒ වගේම කාල් මාක්ස් කියන තුන් දෙනා තමයි අපිට අපේ සුද්ධා ඒ වෙලාවේ ඉගැන්වුවේ. මම මෙලෝදයක් තේරුණේ නැහැ. අදාළ නැහැ නේ අපි ඒකට ආගමන රූපත් නැහැ. අපි මේ වගේ සංවිධානයට බැඳිලත් නැහැ. මේ ආගම් ඇතුලේ හැමදාම මණ්ඩලයේ කචා. මොකද පැවිදි වුණාට පස්සේ දැන් අවුරුදු මම හිතන්නේ 10කට 15කට විතර පස්සේ ලංකාවේ RH RL සෙනවිලත් කියන මාත්‍යාව එයා විල්ලි වෙලා හවායි වල යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් එයා ලියලා තිබුණා පොත. ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ Work of Kings කියලා. ඉතින් මට ඒක කියවන්න හම්බුනේ නැහැ. පස්සේ මම දැක්කා ඒක පිළිබඳ ග්‍රන්ථ විවේචනයක් බිකු බෝධි ලියලා තියෙන ආටිකල් එක. ඉතින් ඒක අරගෙන මම කියුවා බොඳ බිකු ස්වාමීන් වහන්සේට යමක් හසුරන්න ගත්තොත් හරි ලස්සනට ඒක හසුරුවනවා. ඊට පස්සේ කියලා දුනා අනේ මේ කවුරු හරි මේ පොත කියවලා සිංහලට දානවා හොඳයි. මේ ලංකාවේ බෞද්ධයෝ කොච්චර රණ්ඩු කරනවද කියලා. කොච්චර අනවබෝධ ඇති කරන තියනවද කියලා. පස්සේ මේ එතකොට මම හිතන්නේ බෝධිආමරෝ හිටියේ උඩට ගලේ. පස්සේ මට මම ලියුමක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථ විවේචනේ කෝක වෙතත් පොත කියවන්න නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ මට පොත ඉවර තිබුණා. කියවන්න කියලා. හැබැයි කියන්නේ මේ පළවෙනි පේජ් පරිච්ඡේද තුන කියන්න එපා. ඒකේ තියෙන්නේ මේ සමාජ ඉතිහාසය පිළිබඳ මාක්ස් වේබගේ තියෙන එක. එතනලා කියවන්න හැමදේම තොරතුරු තියෙන පොත්පත්වල පළවෙච්ච ස්ථාවර වෙච්ච තොරතුරු. ඉතාමත්ම ලේඛන කලාවේ ආචාර ධර්ම ඇතුළු ලියපු කෙනෙක්. ඉතින් මේක නොබෝ කලකින් ලංකාවේ තහනම් කරයි ඊට ඉස්සෙල්ලා කියවන්නේ කියලා. ඉස්සෙල්ලා වගේ පොත ලිව තම්බය මහත්තයා Betrayal of Buddhism කියලා ඒක තහනම්. කොහොමද අපේ පුස්තකාලේ පොතක් තියෙනවා. මේ වගේ ඇතුළත තියෙන ගැටුම් එලි තිබුණට කමන්නේ හෙලි කරන්න එපයි කියලා. එලි කරපුවාම ලැජ්ජයිනි කියන්නේ අපිට. අපි මේ සාමයේ පිළිබඳ කතා කරන, සතිය පිළිබඳ කතා කරන, සමාදානය ගැන කතා කරන, ඉතේ කලස් කරන්න ගැන කතා කරන අපි අතර මේ තරම් අවුල් තියෙනවයි කියලා. අවුල් නැති කෙනෙක් නැහැ. ඉතින් ඒක දිගටම මම කියුවා. මම කිව්වේ අර පළවෙනි පරිච්ඡේදය තුන දිගටම කියුවා. මොකද ඒක සරයක් අර යුනිවර්සිටි එක මම අහලා තිබුණනේ. එතකොට මට තේරුණා හැම ආගමක්ම ස්ථාවර හතරකට යටෙනවා. එහෙම නැත්නම් පිරිහෙන මට්ටම් හතරක් තියෙනවා. එකක් තමයි ශාස්ත්‍රඥ වංශේ ජීවත් වෙන ක්ලාසිකල් ඒජ් එක. අපි සර්වචනංශ අවුරුදු 45ක් වැඩ හිටියා. කාට හරි බුදුජානනාංශික අදහසක් දුන්නා නම් මේ නඩුවේ විනිශ්චය මේකයි කියලා කවුරුත් යන්නේ යන්නේ වාද කරන්න. ඒ සර්වචනංශේ වැඩ ඉන්න කාලේ. ඊට පස්සේ අපවත් වෙන දවසේ ඉඳලා මේ මොඩර්න් සයන්ස් ආපු කාලේ තියෙනනේ මේ නවීන විද්‍යාව එනතම මේ තාක්ෂණය ඇවිල්ලා බහු කර්මාන්ත කර්මාන්ත ශාලාවල විශාල වශයෙන් මිනිස්සු වැඩ කරනවා සමහර රටවල් අනිත් රටවල් සූර කරනවා ඒ සඳහා සමහර ආගම් පාවිච්චි කරනවා කියලා සර්වචනාංශය අපත්‍යච කාලේ ඉඳලා දැන් අවුරුදු 200කට ඉස්සලා වෙන මේ තාක්ෂණික විප්ලවය දක්වා ඒ ආගමක ඇතිවෙච්ච පිරිහීම කියලා තමයි කියන්නේ ඊට පස්සේ හැම ආගමක්ම ලෝකේ තියෙන මේ තාක්ෂණික කාර්මික විප්ලවයට යට වුණා ඒකෙදී ගියේ ආගම ධර්ම නෙවෙයිනේ, බයලජ්ජාව නෙවෙයිනේ, ආර්ථිකේනේ. පුළුවන් තරම් මහ පොළොව හූර කාලා, පුළුවන් තරම් මිනිස්සු සූරකෑම කරලා පොහොසත් රටවල් සහ පොහොසත් මිනිස්සු මේ හොයාගත්ත විද්‍යාව අනුව සූර ගන්න පටන් ගත්තා. ඉතින් ඒකට අහුවෙච්ච නැති කෙනෙක් නෑ ඔය ඇමසන් වනාන්තරේ විතරයි තිබ්බේ. පස්සේ ඒක හරහා පාරවල් කැපුවට පස්සේ ඒ මිනිසුන්වත් නැති පරංගිලේ දෙන්න පටන් ගත්තා. කවදාකවත් එළියට යුත් වෙච්ච මිනිස්සු නෙවෙයි මේ මිනිස්සු. ඒ ඒ අනු ඒක වුණා ඔය කාර්මික විප්ලවයේ තාක්ෂණික විප්ලවයේ කිය අපි හිතන්නේ විශ්වවිද්‍යාලේ ගිහින් ඉගෙන ගන්නකොට ඒක මානවයාගේ සුවිශේෂී නිර්මාණයක් කියලා. මේ විද්‍යානුකූල දේවල් හොයාගෙන කෙරුවේ මොකද්ද? අර සදාචාරය නැති වුණා. මිනිස්සු අතර තිබුණු මනුස්සකම් නැති වුණා. පිටේන පටන් ගත්තා. ඊට පස්සේ විද්‍යාව ඉදිරියට යන්න යන්න අර මිනිස්සු තුර තිබුණු ඔක්කොම තිරිසංගති වැඩි වෙලා අර ඉස්සර තිබුණු ගමයි පන්තලයි වැවයි දාගැබයි අපේ සංස්කෘතික ගති වෙනුවට තියෙන්නේ උගත් පිණියව ලොක. අනම්මන මොකක්වත් නැහැ. උගතට දැන් දැන හම්බුණා. එයා ඊට පස්සේ කොඩු අතර ගන්නවා. ඊට පස්සේ විනිශ්චය කරනවා. ඒගොල්ලන්ගේම නීතියක් අපේ ලංකාවේ ඇද තියෙනවා. ඒගොල්ලන්ගේම අධ්‍යාපන ක්‍රමයක් අද ලංකාවේ තියෙනවා. ඒගොල්ලන්ගේම බැංකු ක්‍රමයක් අද ලංකාවේ තියෙනවා. ඒගොල්ලන්ගේම සල්ලි පාවිච්චි කරන්නේ අපි. ඒගොල්ලන්ගේම වස්ත්‍ර කලාවක් තියෙනවා. ඉතින් අපිට ගොඩේම නක් නැහැ. මොකද අපේ ළමයි අපි පුරුදු කරන්නේ ඒ කලාවටනේ. ඒ නීතියටනේ. ඒ අධ්‍යාපනයටනේ. ඒ බැංකු ක්‍රමයටනේ. ඒ අධ්‍යාපන මට්ටම් වලටනේ. ඉතින් හරි අමාරුයි අර මේ ඇයි මේ ළමයින්ට අපි දොස් කිව්වට ඒගොල්ලෝ මේ තරම් ආඝාතයකින් ඇයි දෙමාපියොත් එක්ක වෛර කරන්න හැදෙන්නේ දරුවෝ. ඇයි මේ ලෙඩ මේ තරම්ම දොස්තරලට වෛර කරලා පොඩ්ඩ වැරදිච්ච ගමන් ඉන්ෂුරන්ස් වලින් ක්ලේම් කරන්නේ. ඇයි මේ රට්ටු මේ තරම්ම රජවරුන්ට බනින්නේ. ඇයි මේ තරම් ශිෂ්‍යෝ මේ ගුරුවරුන්ට බැහැලා වෛර කරන්නේ. ඒ ආගම පිළිහිමත් එක්ක ඇතිවෙච්චි දේවල් තමයි. ඒක ඉතින් මේ සූත්‍රයේට නැත්නම් මේ ဒုတိ ය ආඝාත පටිවිණේට සූත්‍ර දේශනා කරන සරුවච්චන්හන්සේ ජීවමාන ධර්මාන කාර්යය. උන්වහන්සේට හොඳම නිදර්ශනය තමයි සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ශානිසිට එදාම සිද්ධ වුණා සුවිශේෂී සම්මන්ත්‍රණ කරන්න සුවිශේෂී දේශන දෙන්න මේ ආඝාත පටිවිණේට. මොකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ සාරිනම් බැමිණියගේ පුත්‍රයා එතකොට මේ ගමේ මිනිස්සු සේරම සාරිපුත්‍ර සංඝයට වෛර කරා. මේ තාමත්ම වැදගත් බමුණු කුලයක හොඳටම අවුරුදු 16 වෙනකොට ත්‍රිවේද මේ ත්‍රිවේද පාරගු වෙලා ඒ රටේ ඒ පළාතේ ඉස්සරහට ආගම ධර්ම ගෙන යන්න හිටපු බමුණු පුත්‍රයා සර්වචනාශ්‍රාණ කියලා පැවිදුණා සර්වචන්සි කුල බේද ගණන් ගත්තේ නැහැ. සර්වඥාංශ ගණන් ගත්තේ නිවන් දැකම කරන් තමයි ලොක්කා කියලා. ඉතින් දිගටම හරියට සූත්‍ර ගණනක් තියෙනවා. මාමත් එක්ක කටයුතු කරපු හැටි, මල්ලිත් එක්ක කටයුතු කරපු හැටි, අම්මත් එක්ක කටයුතු කරපු හැටි පුදුමාකාර වෛරයක් තිබිලා තියෙනවා. ඒ නිසා අපේ ජාතිය අපේ අලයන් ආඩම්බරය පාවදුනා කියලා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් කොලිත උපතිස්ස කියලා ඒ උපතිස්ස ගමේ හිටපු හොඳම දරුවා මේ ගිහිල්ලා සර්වඥාන්ස ගා පැවිදි වෙලා අර තියෙන ආගයන් පැත්තකට දාලා මේ නිවන් දැකීම සඳහා පාත්‍රයක් අත්තට අරගෙන පින්න පාසි කරගෙන ගෝලපාලෙන් උගන්නගෙන බොහොම බොහොම අර පිටිපස්සෙන් ජායක ජීවිතයක්. ඒගොල්ලෝ එවනේ ඒගොල්ලෝ තාමත්ම ඉහළ <clears throat> කුලවන්ත ධනවන්ත මුගත් ඔක්කොම රූපා ලාවන්‍ය ලක්ෂණ සහිත මහා පුරුෂයෝ. ඒ තුන්නාන්තර ගොඩක් සිද්ධ වුණා. එහෙනම් බමුණ ඇවිල්ලා <clears throat> කෙලිම පිටතම දමල ගැව්වා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. ඒ තරම්ම පෙන්වන්න බෑ මේ අපේ කුලයේ වැදගත්ම කෙනෙක් ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා පැවිදි වෙලා ඒ මැදිවට පාත්‍රයක් අරගෙන රට පුරාම මේ බණ කියනවා නෙවෙයි කරලා වෙන්නනවා. මේ අහිංසක ජීවිතයක් පැවිදි ජීවිතයක් ගත. අර බමුණන්ට පෙන්වන්න බෑ. එනිසා සාරිපුත්‍ර සාංශිතේක හැමදාම බතට මාළු ඔය ව්‍යංජන ගන්නවා වගේ මේ ආඝාත පටිවිණේ තිබුණ හැබැයි උන්වහන්සේකින් කෙලෙසුනේවත් උන්වහන්සේගේ තිත්නල කරගත්තේවත් නෑ උන්වහන්සේ ඒක තමන්ගේ බෝල බාලෙන්ද කියලා දුන්නා වැඩි මෙහෙමයි ඒ නිසා එකයි කරන්න තියෙන්නේ ඔය උසස් කුලයක බඳුනත් පහත් කුලයක බඳුනත් පැවිදි වුණත් නැතත් ගිහි වුණත් පැවිදි වුණත් ඉස්ති වුණත් පුරුෂ වුණත් මේ ද්වේෂය තමයි දැනුම කියලා කියන්නේ සම්පූර්ණ අධ්‍යාපනය කියලා කියන්නේ ද්වේෂය. එහෙම කියන්න මට හේතුව මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න අධ්‍යාපනයක් ඕනේ නැහැ. වර්තමාන මොහොතට වෛර කරන මනුස්සයෝ විතරයි රිසර්ච් කරන්න ඕනේ, දැනගන්න ඕනේ, දැනුම ඕනේ කරන්න. ඉතින් අපි කරන්නේ ළමයි පුළුවන් තරම් අධ්‍යාපනයට උකට ඒතරේ ළමයි වර්තමාන මොහොත පනනවා. මේ මම දැන් මෙතන කියන එක ඒ ළමයින්ට කොහොමඩක්වත් අදාළ නැහැ. ඒ අධ්‍යාපනය කියන්නේ මම පහේ ශිෂ්‍යත්ව පාස් වුණොත් ඕනේ ඉස්කෝලේකට යන්න පුළුවන්. 10 විභාගේ පාස් වුණොත් විශේෂ ධාරාව තේරුම් අරගෙන අපිට උසස් පෙළට යන්න පුළුවන්. උසස් පෙළ පාස් වුණාට පස්සේ විශ්වවිද්‍යාලිකව පයින් ගහලා තියලවන්නේ ඩිග්‍රී දීලා තමයි. ඊට පස්සේ මයි කා මයි පෙට්‍රල් මයි රෝඩ් තමයි. ඒ තරම්ම ඔක්කොම රට ගෙනියන්නේ ඒගොල්ලනේ. ඉතින් ඒ ඒ தත්ත්වෙට මේ ළමයා කන්ඩිෂන් කරන්න තත්ත්වගත කරන්න දීමාපියෝ කරන මේ මේ මේ මේ වචන කියන්නේ ටික හොඳයි මේ පාහර වැඩි. මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි දීමාපියෝ මේවා කරන්නේ. ඊට පස්සේ ළමයා ප්‍රධාන වශයෙන් කරන්නේ අම්මට අපට වැල කරන්නේ. අද එක දරුවෙක් නැහැ. දලයි ළමතුමා කියනවා දේශ මේ මේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක එක දරුවෙක් නැහැ අද දීමාපියට වෛර නොකරනවා. එළම කෙලින්ම කියනවා මොකද අපේ sannivedana ක්‍රමය හොඳයි. ඒකෙත් ඒකෙත් පසුගිය අවුරුදු 40 ඇතුළත 40 ඉස්සලා මේ පෙරලි සිද්ධ වුණේ වෛර කරන්නේ ඉස්සර අපි අපච්චිට වෛර කෙරුවේ දැන් ඉන දරුවෝ අම්මට වෛර කරන්නේ. බලන්න අම්මා කෙනෙකුට තිබිච්ච භාරයේ වගකීමට එහැයින් අද හැම දරුවෙක්ගේම වෛරය යොමු වෙලා තියෙනවා අම්මට. නිසා එතුමා කියනවා ලෝක යුද්ධ නතර කරන්න ඕන නම් කුස්සියෙන් නතර කරන්න ඕන. ගෙදර තියෙන අවුල නතර කරගන්න බැරි නම් ඊට පස්සේ කවුන්සලර් ගාවට යන්න වෙයි, දොස්තර ගාවට යන්න වෙයි, නඩුවට යන්න වෙයි, උසාවියට යන්න වෙයි, පොලිසියට යන්න වෙයි. ඒ කිසිම තැනක ඔය හිතන සාධාරණ ඉෂ්ට වෙනවයි කියලා සමාජ විද්‍යා ගවේෂණ වලින් පෙන්නලා නැහැ. ඒත් අම්මා කෙනෙකුට පුළුවන් මේක දරන්න. ඒ ඡාපියේ සරුවචන් වහන්සේට කියන්නේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියලා. මුළු ලෝකෙටම මව් කෙනෙක් වගේ. මේක එනවාමයි. ඒක මේ මගේ දෝෂය නිසාවත් මගේ දරුවා මයිත් එක තියෙන වෛරයක් නිසා නෙවෙයි. අද පවතින සමාජ ක්‍රමයේ හැටියට ඒ දරුවා උල් කෙරුවට පස්සේ ඒ උලෙන් අනින්නේ අම්මටම තමයි. ඒසා රැකියාවක් කරලා දරුවෝ තනවා වඩාගෙන ලයිට් බිලක් ගෙවාගෙන වතුර බිලක් ගෙවාගෙන කාර් එකක් ඩ්‍රයිව් කරගෙන මේ ඔක්කොම කරන අම්මා කෙනෙකුට මේක ආවට පස්සේ දරු අම්මා දරු ගැබක් කරවට පස්සේ අම්මා දරු ගැබත් එක්ක ඇසිරෙන්න පොඩ බලනවා. කොච්චර වෙහෙසකටපත් වෙනවද කියලා. අර බොකේ ඉන්න දරුවට තේරෙනවනේ අම්මා ඉන්නේ ෆුල් ටෙන්ෂන් එකේ කියලා. ෆුල් ෆ්‍රස්ට්‍රේෂන් එක කියලා. ඒ කීයක් ගැට ගහන්නද? ඉතින් ඒක නිසා මේ සාර්ගුත්තු සාංශේ දාගේ සූත්‍රය කියලා එක විසි කරන්න එපා. එන්න අපිට මේක අදාළ නැහැ කියලා හිතන්න එපා. මේක හරි වැදගත්. අම්මලාට ඉතර නෙවෙයි ඔය පිළිපක්ෂයටත් එම ඒගොල්ලෝ සැරබීමක් බීලා පොඩ්ඩක් ඉතින් හන්දාවට ඒගොල්ලෝ නිවන් දැක්කා වගේ නින්නේ සාමාන්‍ය ඔය භාවනාවට හරි මේ යන්නෙත් නැහැ. බොහොම අඩු පිරිසක් ඇවිල්ලා ඉන්නවා මේකට අපි සන්තෝෂයි කියන්නේ. අපි මේ ඔය දසර ආම්දුර යනවා. තව ස්වාමීන් වහන්සේලා දිනමක් එක්ක මේ මහලු නිවාස වලට මම ඇත්තට මෙහෙ ඉඳලා ඔළුව නමලා ස්තුති කරනවා දරුවෝ හදලා තනලා වඩලා ඔක්කොම කරලා දරුවෝ ගිහලා දක්කනවා මහලු නිවාසෙට ඒ දෙමව්පියෝ පුදුමාකාර ද්වේෂයෙන් ඉන්නේ උන්ටම මහලු නිවාස ලංක ලස්සනට ගාඩන් එක හදලා කෑම දීලා ඔක්කොම කරනවා අම්මලාගේ වැඩේම විමුක්ති ආමරුගෙන යන්න ඕනම කෙනෙකුට බයිනවලු කෑම හොඳ නැහැ, ඇඳුම් හොඳ නැහැ, මේක හොඳ නැහැ, සලකනවා හොඳ නැහැ. දිගටම බයිනවා. මොනම හේතුකමක් බැල්ලෝ කියන්නේ මේ සතිපාසලක් කරන්න යන්නේ පොඩ්ඩක් අපි වෙලා සක්මන් කරමු. අපි පොඩ්ඩක් ඉඳගෙන ඉමු කියලා කරන්න බෑ. මෙච්චර දරුවෝ වදලා හදලා උන් සේරම මහයොන් ටික දක්කපුවාම මහලු නිවාසෙට පොඩ ලෑස්තිලා ඉන්න කට්ටිය. දැන් මොහොත මාළු යුනිවර්සිටියක් හදාන ඒ ළඟදී ස්මාර්ට් මෑණි කෙනෙක් කිව්වා එහෙම පැඩියටිව් කියා කරනවා නම් මාත්‍යක් හරි දීලා තියන්නම් මටත් අන්තිම වෙනකොට ගිහිල්ලා ඕක වැටෙන්න වෙන්නේ කියලා. ඒක හරි ගියේ නෑ වැඩි. තාත්තලා ගැන අහනකොට කියනවා කිසිම කෙනෙක් දැන් මේ බුදුහාමුදුරුවෝයි කිව්වත් හැරිලවත් බලන්නේ නැතිලු. හරි අමාරු වෙලු මේ පණිවිඩයක් ගෙනියන්න මේ එන්නේ වෙසක් අපි මේ ආවේ සතිය උගන්වන්න අපි ආවේ බණක් භාවනාවට කියලා ගන්න හරි අමාරුයි කියලා. ඒ දවස් දෙක තුන යනකොට ඕකෙන් 10ක 15ක විතර ප්‍රදේශයක් කියනවානේ මහලු නිවාසයකට ඇවිල්ලා හරි කමන්නේ මේ සතිය ඉගෙන ගන්න හම්බුණා හොඳයි මොකද ඒකේ ආඝාත ප්‍රතිවිනය තමයි මුලින්දලම යන්නේ choiceless awareness එහෙම නැත්නම් evenly suspended attention non reaction non judgmental අද අපි සතිපාසල නැත්තේ ඔය ටික තමයි. ඒ නිසා මේ ආරවුල් මේ රණ්ඩු තියෙන්නේ. ඊට අපි කතා කරලා ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරලා ටිකක් දැනගමු එදත් ඉතරයි අදත් ඉතරයි. ඕගොල්ලන් මෙතන මන් දන්නේ ඉන්නවද කියලා දරුවෝ නැති අම්මලා. ඒගොල්ලන් කවදාකවත් මහලු නිවාසයකට යන්න හම්බෙන්නේ නැහැ. උන් හිඟා කනවා ඊට වැඩිය හොඳයි හිඟා කන එක. දරුවෝ ඉන්න දෙමව්පියෝ විතරමයි මහලු නිවාසවලට දක්වන්නේ. ඒ දරුවන්ගේ නම්බුරක් ගන්න. දරුවෝ කැමති නැහැ අම්මලා තාත්තලා හිඟා කරනවා දැකලා. හැබැයි දරුවෝ නැති අම්මලා ඊට වඩා හොඳයි කියලා හිතා ගන්නවා හිඟා කන්නේ. ඒ කතාව පැත්තක දාලා අපි යන්නේ ආඝාත පටිවිණේට. දැන් සරුව සාරිපුත්‍ර ස්වාමීන් මේ ආඝාත පටිවිණේ කියන මේ ඝන අග්ගලාව. නැත්නම් මේ ඝන බහල වෙච්ච මේ දේ. නැත්නම් මේ ඉලපතක් වගේ බැඳලා තියෙන මේ මිටිය. කඩලා පෙන්නනවා. මොකද මිටි පිටින් කඩන්න බෑ මේක. මේ පිටිය පහකට කඩලා පෙන්නනවා. කැඩුවට පස්සේ ওই පොඩි ඉරටුවක් කඩන්න ඉච්චර අමාරු නෑ නේ ඉලපත කඩනවා වගේ නෙවෙයිනේ. ඒ වගේ සර්වචන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි පහකට කරලා පෙන්නවා. රූපෙන් ඇති වෙන්නේ මෙහෙමයි, වේදනාවෙන් ඇති වෙන්නේ මෙහෙමයි, සංඥාවලින්, සංස්කාරවලින්, විඥානවලින්. ඉතින් අපිට ওই gediya පිටින් කඩන්න බෑ. මොකද සක්කාය දිට්ඨිය නෙමෙයි නටන්නේ භාවනා කරන්නේ. එයාට බෑ ඒක කඩා ගන්න. ඒ කඩලා පෙන්වුවාට පස්සේ ඒකට කියන්නේ විසිතුරු කර පෙන්නනවා. එහෙම නැත්නම් විභජනය කරලා පෙන්නනවා. එහෙම නැත්නම් කඩලා පෙන්නනවා කියලා. ඉතින් මේක තමයි විද්‍යාව කියන්නේ. ඕනම දෙයක් සමස්තයක් වශයෙන් ඉගෙන ගන්න බැරි නම් අපිගේ කුඩා කොටස් වලට කඩලා ඉගෙන ගන්න ගියාම සමහර සමහර අය ඒ කුඩා කොටස් වලට විශේෂඥ ඥාන පහල කරගන්නවා. ඒකට රිඩක්ෂනිසම් කියලා කියනවා. විභජ්‍යවාදය කියලා කියනවා. ඇනලිටිකල් නොලෙජ් එක කියලා කියනවා. ඉතින් ඒකෙදී පුළුවන් අර මුළු එකටම පහර දෙන්න බැරි නම් අපි එක ප්‍රදේශයක් අල්ලගෙන දැනගන්නවා මට තියෙන ආඝාතය මේ පහෙන් කොයි එකටද වැටෙන්නේ. එතකොට ඒ ආඝාතය නැති කරන්න විතරයි මම කතා කරන්නේ 100 100ක් ලෝකේ තියෙන ආඝාතය නැති කරන්නවක්වත්. මට තාම මතුවලා නැතිව හොයන්න යන්නේ මට තියෙන ප්‍රධාන වශයෙන් අඟ උස්සලා තියෙන තැනක් තියෙනවා මට කේන්ති යන තැනක් තියෙනවානේ ඒක ඒක මූල ධර්මානුකූලව අපි තේරුම් අරගන්න තේරුම් ගන්න නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා බොහොම වාඩි වෙලා අහගන්න ඕනේ මේ තරහ જાති පහක් තියෙනවා කියලා ඔක මේක තුනක් කඩන්න බෑ කියන මට්ටමට අපි වැටෙනවා. පුද්ගලික වශයෙන් අපිට ඒකට පහර දෙන්න බෑ. නමුත් මේ පහෙන් මට අයිති වෙන්නේ කෝකටද කියලා බැලුවොත්. නැත්නම් මගේ ද්වේෂය මගේ පෞරුෂත්වය නැත්නම් මගේ ආශි අනුසී ඇවිල්ලා තියෙන කර්ම ශක්තිය මන තියෙන කොයි જાති තරහවත්ද කියලා දැනගන්න නම් අපිට මේ මූල ධර්ම දැනුම ලැබෙන්න ඕන ඊට පස්සේ ඒක පොඩ්ඩක් දිරව ගන්න ඕන දිරව ගන්න බලන්න ඕනේ හොඳම දැන තමයි භාවනා කරනකොට වර්තමානයේ හිත පවතින්නේ නැත්නම් පළවෙනිම හේතුව කාමච්ඡන්දේ දෙක ව්‍යාපාරේ අපි විනාඩි 25න් නැගිට්ටයි කියලා කට්ටිය කියනවා. 30න් නැගිට්ටයි කියලා කට්ටිය කියනවා. 40න් නැගිට්ටයි කියලා කට්ටිය කියනවා. ඒ කියන්නේ තද වෙලා ඉරනවා. මල පැනලා. අතහැරලා දාලා යන එක තමයි කරන්නේ. ඉතින් අපි කියනවා භාවනා කරන්න බෑ විනාඩි 25ක් භාවනා කරලා තියා. සතියට පේනවා විනාඩි 30න් ඉස්සෙල්ලම ඇතුලේ මල පයින් හැටි පේනවා. නැගිට්ටට පස්සේ ওই කියන කාරණාව නෙවෙයි ඔළුව වෙනසක් තිබියාට පස්සේ අරක මතකත් නැහැ. ඇයි මන් නැගිට්ට කියලාවත් මතක නැහැ. නිසා සතියෙන් බලන්න පුළුවන් මම හැමදාම පරියන්කෙන් නැගිටින්නේ ආශාවක් වැඩි වීමක් නිසාද නැත්නම් තරහාවක් වැඩි වීම නිසාද එහෙම නැත්නම් මෝහයෙන් නිදිමත නිසාද කියලා. අපි අද සූත්‍රයේ ගොඩක් වෙලාවට හැසිරවන්නේ නුරුස්නා ගතියට තරහවට එහෙම නැත්නම් ව්‍යාපාදයට ව්‍යාපාදේ තමයි ආබාධය කියලා කියන්නේ. ලෝකේ තියෙන සියලුම රෝග ව්‍යාපාදේ නිසා හටගන්න දේවල්. මේක ආයුර්වේදික කියලා කියනවා මානසික රෝග සියල්ලම හටගන්නේ අපේ තියෙන තරහවට. විශේෂයෙන්ම කුෂ්ඨ රෝග. ඊට පස්සේ කායික රෝග වලට ඉස්ලාම් මිනිස්සු හිතුවේ පීනස් අමාරුව තමයි කැටා කියන එක විතරයි කායික මානසික දෙකෙන්ම හට ගන්නවා කියලා. ඒ පීනස් රෝගේ හටගන්නේ gedara තියෙන අසහනයක් තියෙනවනම් තමයි. අට හුස්ම ගන්න බෑ. මේ වගේ පොඩ්ඩක් වැස්සෙනකොට හුස්ම ගන්න බෑ පැත්ත වැටෙනවා. දැන් අද කියනවා කිසිම රෝගයක් නැහැ කියලා. ද්වේෂය නිසා හිත නරක වීම නිසා හට නොගන්න. ඒසා කියනවා Taman සනීප වෙන්නේ Tamanගේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එකකින්. Taman තම මෛත්‍රී කරගන්නවා නම් මොන මොන කොරෝනාවක්වත් වෙන්නේ නැහැ. ආවත් හිතින් නැහැ. මට අරපරංගි ලෙඩේ මේක ලෙඩේ අර ලෙඩේ මේ ලෙඩේ තිබුණාට ඒ ලෙඩේට ආශ කරන්නෙම ද්වේෂයෙන් තමයි. මිනිසුන්ට කියන්න පුළුවන් මට අර ලෙඩේ තියෙනවා මේ ලෙඩේ තියෙනවා මට අර කරන්න බෑ මේක කරන්න බෑ කියලා. ඒක හොඳ එක්ස්කියුස් එකක්. නිසා අපි හරිය ආසයි ලෙඩ ලයිස්ටෝ කියලා, දොස්තරලගේ ලයිස්ටෝ කියලා, බෙහෙත් ලයිස්ටෝ කියලා පටන් අරගන්න. අද අද වයසට ගිහිල්ලා තියෙන પરම්පරාව ගණ්ඩම දෙයක් නෑ. ගණ්ඩම දෙයක් නෑ. බයි මේගොල්ලන්ගේ තියෙන එක වාසනාවක් තමයි අපිට ඉස්සල પરම්පරා දෙකකට ඉස්සල හිටපු කට්ටිය අපි දන්නවා. ඒගොල්ලෝ කොහොමද මේ වගේ වැඩවලදී ගත කරේ? ඊට ඉස්සල પરම්පරාව අපේ අත්තම්මල, මුත්තම්මල, අත්තල මුත්තල, දත්තල වත්තල, දත්ත බණත්ත, කිරිකෑමුත්ත කියලා තියෙනනේ પરම්පරා. ඒගොල්ලන්ට ප්‍රශ්න තිබුණේ නෑ. ඉසු පරිසරයට ආසයි. ගමේ ඔක්කොම එකට ජීවත් වුණේ පවුලක් වශයෙන් අර මනුස්සයා ගොවිතැන් කරනවා, මනුස්සයා වළං හදනවා, මේ මනුස්සයා තව වැඩක් කරනවා. හදා බෙදාගෙන ජීවත් වෙනවා. Barter system. නැත්නම් වැඩ වශම් ක්‍රමයට. සල්ලි විමුණෙත් නැහැ. තරහ වෙන්න දෙයක් නැහැ. අද වෙනකොට එක එකනාගේ පර්ස් එකේ ටෙලිෆෝන් එකයි සල්ලි ටිකයි තියෙනවා. ඌ කවුරුවත් කියන දෙයක් අහන්නේ සල්ලි වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ආඝාතයේ කියන එක දැනුමටම 100%ක්ව සමානුපාතිකයි. දැනුම වැඩි නම් ගන්න දෙයක් නැහැ. බාලාංශ පන්ති වගේ නෙවෙයි පහ පන්තියේ පහ පාස්චිච්ච ළමයිගේ දැනුම හැසිරීම. ඊට පස්සේ 10 11 12 වෙනකොට හැසිරීම. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ පාස් වුණාට පස්සේ නැහැසිරීම. අන්ඩර් ග්‍රැජුවේට්ස් වගේ හැසිරීම. පෝස්ට් ග්‍රැජුවේට්ස් වගේ හැසිරීම. අන්ඩර් ග්‍රැජුවේට් ලෙක්චර්ස් වගේ තියෙන හැසිරීම. පෝස්ට් ග්‍රැජුවේට් ලෙක්චර්ස් වගේ තියෙන හැසිරීම. ප්‍රොෆෙසර්ස් වගේ තියෙන හැසිරීම. දීන්ගේ තියෙන හැසිරීම. ඒකට උපකුලපතිලා කුලපතිලා රේන්ජ් එක තියාම මේක ඇති සෑහෙන ගාණක් මම මේ කියනකොට පපුව දනවා ඇති. මොන්නම දෙයක්වත් කරන්න බෑ හොස්ස ළඟින් මැසෑන්න බෑ. ඒ මං කියන්නේ ඔක්කොටම මේ පශ්චාත්තාපෙන් අඬන්නේ නෙවෙයි. ඒගොල්ලන්ට ආඝාත ප්‍රතිවිනේ කෙරුවා නම් ඒගොල්ලෝ ආයේ මිනිස්සෙක් බාටපත් වෙනවා. ආඝාතපට විනය කරන්න තියෙන කෙටි මාර්ගය කියලා මම බහිනවා කොහොමද අපි අඳුරගන්නේ කියලා මං අයිති වෙන કોઈ ද්වේෂ කණ්ඩායමටද කියලා. වර්තමානයේ කිසිම දවසක මොනම විදිහකට ආඝාතයක් පවතින්න බෑ. ඒක සර්වඥාන්සේ පෙන්වයි ඉදිකට කෙලින් අල්ලලා ඕගොඩට අබහුරක් වක් කරන්න කියලා. ඕගොල්ලන්ට වැලිය අහුරක් වක් කරන්න. කවදාකවත් කෙලින් කරපු ඉදිකට උද අබෑටයක් සම්බර වෙන්නේ නැහැ. කදාකත් එළියට සම්බර වෙන්නේ නැහැ. ඉලිකට පැත්ත දාලා අබහුරක් දාන්න කියනවා. අබ ටික ඉලිකට වහගෙන යනවා. වැලි ටික ඉලිකට පැත්ත දාලා වැලි ටිකක් කරන්න කියන වැහිලා යනවා. ඒ සතිය නැති හැම වෙලාවෙම එන ආකල්ප ඔක්කොම අපි යට කරගෙන යනවා. මේ කෙලින් කරලා තිබ්බොත් ඒකට සූක යවසූක සූත්‍ර බුදුමාහාර ආකර්ශනීය උත්තරයක් පුත්‍රජනසේ පෙළලා දීලා තියෙනවා. අපි කොහොමද මේ සංසාරේ පුරාට ගෙනාපු මේ මෝහ පටල මේ කියන ආඝාතය එක චිත්තක්ෂණිකෙන් කපන්නේ. ඒක නිකන් හිතේ තියාගන්න තියෙන්නේ සතිමත් චිත්තක්ෂණයක මොන විදියකින්වත් ආඝාතේ හිටින්නේ නැහැ. ආඝාතේ විතරක් නෙමෙයි ආඝාතේ හිටින්නෙත් නැහැ ආඝාතේ හිටින්නෙත් නැහැ මෝහය කියන නිසිබන්ත හිටින්නෙත් නැහැ. ඒ නිසා අපිට එනමනම් තරහාවක් ආසාවක් එහෙම නැත්නම් නිදිමතක් ඉතින් ඒ වෙලාව හොඳටම දැනගන්න පුළුවන් මේක මේ සත්‍ය ඍජු වෙලා නැති නිසා වෙලා තියෙන්නේ හැබැයි ඒක දැනගන්න පුළුවන් ඒක තමයි මේ මානවයාට තියෙන සුවිශේෂී හැකියාව මේ වෙලාවේ මට සතිය නැහැ මට මේ වෙලාවේ රාගෙ තියෙනවා හැබැයි රාගෙ තියෙනවා නම් සතිය නැත්තම් තව සත්‍ය කරුණු දෙකක් තියෙනවා රාගෙ තියෙනවා නම් සතිය නැත්තම් කවදාකවත් ද්වේෂය නැහැ කවදාකවත් මොහේ නැහැ අපිට ද්වේෂය තියෙනවා, පටිඝය තියෙනවා කියලා. අපි සතිය නෑ කියමුකෝ. කවදාකවත් රාගය හිතන්නේ නෑ. කවදාකවත් නිදිමතක් එන්නේ නෑ. කොයි වෙලාවක හරි අපිට නිදිමතක් ආවත් ඕන් තුනා නැගිටින්න තුනා එපා වුණා. ඒ වෙලාවේ රාගය ද්වේෂය නෑ. ඒ තරම් කෙලෙස් යට බහලා තියෙනවා. ඒකයි අපිට නැගිටලා යන්න හිතෙන්නේ. ඉතින් තමයි අතන භාවනාව පටන් ගන්න ඕනේ. මුඟ දෙනෙක් කරන්නේ එතකොට හරි කම්මැලියක් වයි එපා වෙනවා. අප්පා ඒක කඩේ තුනක් කම්මැලි නම් වමන යන්න එනවා වගේ දැනෙනවා ඇලර්ජික් වෙනවා අපි නැගිටලා යනවා කියන්නේ අපි කොච්චර සංසාරේ එහෙම ගිහිල්ලා ඇද්ද භාවනා දැන් කරගෙන යන්න බෑ කියලා. ඒකට වෙලා තියෙන මෝහය ඇවිල්ලා තියෙනවා. හැබැයි රාග ద్వේෂ තියෙනවනම් මෝහේ නැහැ. රාග ద్వේෂත් එක්ක තමයි මෝහේ වැඩ කරන්නේ. හැබැයි අධික රාගය තියෙනවනම් දැන්තිම කදාකවත් එන්නේ නැහැ. අධික ද්වේෂය තියෙන කදාකවත් නිදිමතක් එන්නේ නැහැ. ඉතින් මේවා වෙන් කළ දැනගත්තාම එකක් තමයි මේ මිනිස්සු ඇයි මේම හැසිරෙන්නේ කියලා හොඳට දැනගන්න පුළුවන්. මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හරක එන තාලෙන් කියන්න පුළුවන්. දෙක මට මොකද මේ වෙලා තියෙන්නේ? මේ බුද්ධ ශාසනයක අපි ඉපදිලා අංග පුලාවක් සහිත manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා මේ සතිය කියන ශර සම්පත්තියත් ලැබිලා මේ පැවිද්දක් තියෙනවා සද්ධර්ම ශ්‍රවණිකුත් තියෙනවා සත්පුරුෂ ශාස්ත්‍රිකුත් තියෙනවා ඒත් මගේ හිත කොච්චර දෝ ආඝාතේ වෙනවා කියන්නේ නුරුස්නාගති නොදස්නා ගැති නිසා තමයි අපි සොයා ඇවිදින්නේ. දැනුම හොයන්නෙත් ඒකට තමයි. පරිශන කරන්නෙත් ඒක සීරම අනාර්ය පරිශන. නොදස්නා ගැතියෙන් හොයන එක ආර්ය පරිශනය. ඒක තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට අද පළවෙනි පෙත්ත කිල්ලන්නයි හදා. උන්වහන්සේ දේශනා කරනවා ඒ තරහ જાති පහක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ වංශකේ වැඩ කටයුතු අන්තිම ජරාව. කායික වශයෙන් හරියට ගණ්ඩ දෙයක් නැහැ කුණු වෙච්ච එකක් වගේ. නමුත් වචනේ හොඳට කතා කරනවා. වැඩ කටයුතු ගණ්ඩම දෙයක් නැහැ. ගෙදරදී එහෙම මේ මනසට කිසිම තැනක් නැහැ. හැබැයි එළියට ගියාම බොහෝම ගෞරවයෙන් බොහෝමත්ම හැදිච්ච ඊලාවෙන් කතා බහ කරනවා. හැබැයි වචනේ ගන්න වචනේ එමයයි කාය කර්මය පිරිසිදු නැහැ. ඉතින් එහෙම වෙනකොට පේනවනේ මේක නිකන් හදිහට අසුචි ගෑවිච්ච අසුචියෙන් තවරිච්ච රත්තරන් භාණ්ඩයක් වාගේ අල්ලන්න තැනක් නැහැ. ඇතුලේ හොඳයි. එතකොට හරි අමාරුයි යත් එක්ක කටයුතු කරන්න මොකද අර එළියේ තියෙන කක්කාව ඒ කාය කර්මය යත් එක්ක මොන විදිහකට ඇසුර කරගන්න බැහැ. ඒකට නමුත් ඔය මම කියපු එකම නිදර්ශනයක්වත් නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ දැනගන්න කියනවා යම් කිසි කෙනෙක් මට ඇසුරු කරන්න වෙනවා එයාට ක්‍රියාකාරකම් වලින් නම් ගන්න දෙයක් නැහැ. සතුම් මෙරීම කරනවා. හොරකම් කිරීම කරනවා. එයා කාමීත්‍යචාරය කරනවා. හැබැයි බොරු කේලම් හි සචන පරිසෝචන කියන වචී දුස්චරිත වලින් බොහෝමත් නිවිච්ච බොහෝම ලස්සනට කතා කරන නිකන් ඩිප්ලොමැටික් කතාවක් තියෙනවා. ඕන දැනක වැඩ කරන්න යන්න පුළුවන්. ඉතින් අන්නේ එහෙම කෙනෙක් දැක්කොත් Taman <clears throat> යෝගාවචරයක් නම් Taman සාරිපුත්‍ර ස්වාමීන්ගේ ගෝලයක් නම් Taman බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවක් නම් උන්වහන්සේ මතක් කරලා තියෙනවා පාංශුකූලි වඩින ස්වාමීන් <clears throat> බින්දපාත වඩින ස්වාමීන් වහන්සේ නමක් යනකොට හම්බ වෙනවා විසි කරපු රෙදි කඩක්. ජරා වෙලා විසි කරලා රෙදි කඩක්. අපි වල පාංශුකූල කියලා කියනවානේ. දිගහැරලා බලපුවහම පේනවා ඒක ගොඩාක් පැති නරක වෙලා තියෙන කියලා. අත ගන්න බෑ. ඒකට නිදර්ශන දෙන්නට හදිස්සියේ බඩේ ලියන්න පටන් ගත්තාම මිනිසුන්ට සුඹරේ ගලවලා ඒකට කක්ක කරලා විශ්කල දාලා යනවා. අපි කොළපාරන ගොම්බසල්නවා කියලා එකක් කියන්නේ. අරකට බඩේ ලියනකොට අපි කියලා පිදුරු ටිකක් අල්ලා අල්ලා විශ්කල දානවා. ඒ පිදුරු ගස්වල වී තියෙනවා. මේ කියන්නේ බැත තියෙනවා කරන්න දෙයක් නැහැ. ඒ වගේ ගැබ්මල පිහිනවයි කියලා එකක් තියෙනවානේ. ඉස්ත්‍රියවන් දරුවෙක් ප්‍රසූත කෙරුවට පස්සේ ඒ වැදෑමහයි විශාල ලේ ප්‍රදේශයක් එළියට යනවානේ. ඒ පිහින රිදි ගැලලා පිසිකොළු. ඉතින් ওই જાති තමයි බුදුජානනාංශ අපිට පෙන්නලා දෙන්නේ මේ පින්න පාත් යනකොට දකින්න පුළුවන් පාංශු කුල. අන්නේම දෙයක් බලනකොට ඒ රිදිකට සම්පූර්ණයෙන්ම ගත්තොත් ඒක මොකක්ද වැකි අසුචියෙන් වැකිලා තියෙන්නේ. එතකොට කියනවා වම් පයෙන් පාගලා දකුණු පයෙන් කෙලවරක් තියලා අදින්නේ කියලා. ඇදපුවාම පේනවා සමහර තැන් එච්චර දිරවල නැහැ. සමහරතෙන් දිරලා. සමහරතෙන් ලේ තැරවිලා. සමහරතෙන් අසුචි වල තැරවිලා වැඩ ගන්න බෑ. එතකොට අර වැඩ ගන්න පුළුවන් කොටස අතින් නෙවෙයි ඉරන්නේ. පයින් ඇදලා ඉරලා කෝටුවක දවතගෙන ගිහිල්ලා ගලන වතුරක හත් දවසක් බඳලා තියන්න කියලා කියනවා. මේ දිගැල්ලෙන් මම කවදාරි දැන් සිවුරක් මාන්නයක්. ඉතින් ඊට පස්සේ හත් දවස් ගියාට පස්සේ ආයෙ කකුල් දෙකෙන් පාගලා ගලන වතුරේ මේක සුද්ධ කරගන්නවර හයිය රෙදි ගෑයි ටික. ඊට පස්සේ ගිනියලා බැලයක වේලලා ඒ කඩ කපනවා මගද දේශේ කුඹරක රයිසෙට. ඊට පස්සේ මම ඔක්කොම එකතු කරලා මහලා <clears throat> කප්ප බින්දු තියලා නුවාවක් අල්ලලා මේ ඇඟේ දාගන්න. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ පාංශුකුලික ස්වාමීන් වහන්සේ නමක් ඒ සාහිත නිතරම දන්නවනේ මම මේ ඇඳගෙන ඉන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා මේ රූප සුන්දරීතාවයකට ගිහිල්ලා කරන මඟුලක් නෙවෙයි මේ පාංශකූලයක් ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා තේ සත්‍ති සත්තා දේවා උලාරා තම්හා විමානා අබිනික්ක මිත්තා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාසෝ ගණ්ඨති පංසකූල බ්‍රහ්ම ලෝකේ හිටපු බ්‍රහ්ම රාජවරු 700ක් තම තමන්ගේ විමාන වලින් ඉදිරියට ඇවිල්ලා කවදාකවත් ඒගොල්ලෝ මනුස්ස ලෝකේ දිහා බලන්නේ තරම්ම ජරාව. කෙරුවොත් තරකමක් කිව්වොත් බරුවක්. ඉත්‍යන මොනවා කියන්නේ. ඉතින් බලන්නේ. ඒක කල්ප ගානට පස්සේ එක දවසක් බලනකොට දැක්කලු මේ නීල කියන මේ රහතන් වහන්සේ පාංශකූලයක් ගන්න. රන්වටුළු නම නම ආවදිනවලු. මෙන්න manuss ලෝකේ බලන්න තියෙන වටින දේ, දකින්න තියෙන වටින දේ බුදුහාමුදුරනේ සමය රහතන් වහන්සේ නම කාය කෙලස් කපන්න දෙයක් නැහැ. උන්වහන්සේ ගිහිල්ලා මේ අසුචිතච්ච මේ රෙදි කෑල්ල ගන්නවා, දීකඩේ බඳිනවා, ආපහු ගෙනල්ලා කඩ කපනවා. ඊට පස්සේ වැලක දාලා වේලලා මේවා මහනවා ඒ හැම තැනකදීම සිවුර හත් පොලකට වඳිනවා කියලා තියෙනවා මේ රහතන් වහන්සේ නමක් මේ සිවුරක් ගන්න කියන්නේ. ඉතින් ඒකට අර විෂිකරණ කෑල්ල තියෙනවානේ. වැඩ ගන්න බැරි කෑල්ල. ඒක තමයි අපරිශුද්ධ කාය කර්මය. ඒ මනුස්සයාගේ ඒ පැත්තේ ගන්න දෙයක් නැහැ. හැබැයි පරිශුද්ධ වචී කර්මය තියෙනවා. අන්නේ වචී කර්මය දිහා බලලා නරක වෙලා අයින් කරලා මේකෙන් වැඩ කරනවා. ඉතින් මේකට අපි කියන්නේ පාංශුකුල පාවිච්චි කරනවා කියලා. මම මේ ළඟදි සාකච්ඡා කරා අපේ ගෙදරක වටින බඩු කොච්චර විසි කරනවද කියලා බලන්න. එයා කතා කරේ නම් ස්වාමීන් වහන්සේ මේ ගෙවල් වල හරියට ආහාර විසි කරනවා. එතකොට ඒවා පිකුණු බාල්දියට දානවා. නමුත් අපිට කතා කරන්න පුළුවන් නම් අල්ලපු ගෙදරට කිය තැගය අද වෙලා වැඩි. ඇවිල්ලා මේ කාපල්ලයි කියලා දැන් කියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඒකෙල් ඉන්න කට්ටිය කැමති නැහැ. ඉතින් මං කව මේ කෑම ඒ කියන්නේ perishable නෙවෙයි ගෙදරක විසිකරන hardware ප්‍රමාණය අපි ඔක්කොම අක්කරයක් විතර අරගෙන අපි කිව්වොත් මේගොල්ලන්ට ඕලන් ගෙවල් වල විසිකරු කැඩිච්ච ෆෑන් එතන උපකරණානේ අපිට ගෙනත් දෙන්න අපේ ළමයින්ට මේ ස්ක්‍රූ පේනක් ගලවන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. ඕකෙන් අහිං කරන වයර් කැල් ටික ගන්න පුළුවන්. ඕකෙන් අහිං කරන මේ ඊයන් ටික අරගන්න පුළුවන්. ප්ලාස්ටික් කැල් ටික ගන්න පුළුවන්. ඉතින් වගේ hardware unit එකක් හදාගත්තොත් අපිට කියන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික දන්න කෙනෙක් ඉන්නවනම් ඉලෙක්ට්‍රික් ගන්න කැමති කෙනෙක් කියලා මේ යන ප්‍රශ්නේ නෑ මම විසි කරපුවා. එන්න ගලවලා බැලුවොත් පුතුමාකාර තොගයක් වැඩ ගන්න පුළුවන්. අපි ගෙදරක් ගත්තොත් පුදුමාකාර තොගයක් තියෙනවා. මේ ආරණ්‍යයක විෂිකරණ ඉදල් ප්‍රමාණය විෂිකරණ කොසු ප්‍රමාණය පොඩ්ඩක් පාවිච්චි කරලා විසිකරන සබම් ප්‍රමාණය. එහෙනම් තුවායක් අරගෙන විසිකරන හැටි. ගත්තොත් එහෙම පුරුම අපේ කල්පේ පණ්ඩිත ශාන්ති ඉන්නකොට වැඩිම ඇවිදලම සීරම අරගෙන එනවා. අපි දැහැටි දණ්ඩ විසිකරුවාම ඒ ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ඒකෙන් පොඩි බොත්තමක් කපලා මේ සිවුරේ ගන්තිය ගැට ගන්න පොඩි ගැටයක් හදලා දෙනවා. ඔය ඇලක බාරි වුණා එහෙම ඊට අර කරන කපන ලස්සනයි ඒ. දැහැටි තණ්ඩ හදන්නේ අපි බෝම්බෝලින්නේ. ඒක රත්තරන් මේ ඇද්දල පාටයි. අදට කවුරු අපගෙන උනෝ ගන්නේ මේ සිවුරේ ගන්ති ගැට ගන්න කියලා. ගන්ති ගැට ගන්න ගිහිල්ලා මට සිවුර පෙන්වන්න ගිහිල්ලා අමුඩේ මතක වෙලා එහෙම දුනොත් ඒ මාලිකචල්යක් වෙන නිසා මම පිටට යන්නේ. කෙසේ නමුත් අර සිවුරු පිළිකර ටික ඔක්කොම හොදලා විභාවි ස්වාමීන් වහන්සේ ආපුවාම පිරියෙන් වලට පිටක් කරනවා. කිසි කෙනෙක්ගේ සහයෝගයක් ගන්නෑ. ඒකල කියනවා මේවා විසිකරන්න එපා. මේ දායකයෝ බොහොම අමාරුවෙන් ගෙනත් දෙන්නේ. විසිකිරුවොත් මම ගිහිල්ලා වැඩ ගන්න. ඒක කියන්නේ value added කියලා. අර දේ සුද්ධ කළා කාලේ මොකද මේ ස්වාමීන් වහන්සේටින් දුන්නොත් මේ කල්දුවේ අපේ පණ්ඩිත ස්වාමීන් දුන්නොත් මොන දේ දුන්නත් මිනිස්සු බාර ගන්න. ඉතී වගේ අර මිනිස්සේ කාය කර්ම හොඳ නැහැ කියලා විසිකරන්න එපා. ඊවසක වචී කර්මය දිහා බලන්න. කතාවේ ඇත්තට දෝෂයක් නැහැ. ඉතින් අර නරක වෙච්ච ක්‍රෙඩිකැලිටික වගේ කාය කර්මයේ තියෙන ටික අයින් කළා දාලා මේ වචී කර්මේ වැඩ ගන්නවා කියලා කියන්නේ මේ පාන්තිකූල වැඩ ගන්නවා කියන එක. ඒකේ මා පුදුමාකාර ආනිසංසදායක දෙයක් පරිසර දූෂණය සිදු වෙන්නේ නැහැ. පෘථිවිතලේ රත් වෙන්නේ නැහැ. කාබන් ෆ්‍රින්ට් එක හරියි. ඒ අමාරුවෙන් පොළවේ මතු කරගත්ත දේනේ මේ පොඩ්ඩක් පෙරදුනායි කියලා මගේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි කියලා මගේ මේකයි කියලා අපි විශ්ි කරනවා. කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේක තමන්ගේ අතට එනකන් මොන්න තරම් ක්‍රියාවලියක් කරාද මේ කාර්යය කියලා. ඒක රුචි නැහැ කියලා. මගේ කලර් එක නෙවෙයි කියලා. මගේ පැටර්න් එක නෙවෙයි කියලා. ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ද ලිටල් ලොක්ස්මිත් කියන පොතෙන් කොටසක් අරගෙන පෙන්නලා දීලා තියෙනවා අපිම හම්බ කරන වෙලාව ඉත ආසාවෙන් හම්බ කරන එපා වෙච්ච ගමන් දාන්න තැනක් නැහැ අපි ලැබිච්ච මේ manussත්ත්ව පැටලා බයarnasගේ කාය කර්ම වචී කාය කර්ම හොඳ නැහැ කියලා ඌව මරන්නම තමයි තියෙන්නේ බලන්න. ඕකම් නැති බංගස්ථාන කරන්න ඕකම් මරන්න ඕනේ කියලා තමයි දඟලන්නේ. නමුත් අපිට පේන්නේ නැහැ මේ manussත්ත්ව හොඳ වචී කර්ම කියනවා. මේ මං ඊට පස්සේ හෙව්වා මේ පොත. මේක ඉන්දියාවේ ගහව පොත දැන් නැහැ. මං ෆොටෝස්ටැට් එකක් ගෙන්න ගත්තා. අරගෙන බැලුවා ඒ සුදු නෝන කෙනෙක් කියලා කියන්නේ මේ මිනිස්සු මෙච්චර ආදාවෙන් හම්බ කරලා එපා වුණාට පස්සේ දීගෙත් අතහැරලා දික්කසාද වෙනවා. ගේත් අතහැරලා දාලා යනවා. ගමත් අතහැරලා පිටරටවල් වලට යනවා. දරුවොත් අතහරිනවා. මේ දේ කියලා නෑ ලයිස්ට් දීලා තියෙනවා. ආඝාතේ ඒ හම්බ කරන්න යනකොට මෙවට පුදුමාකාර මහන්සියක් වෙලා ගිහිල්ලා සල්ලි දීලා ඉත උඩ තියන තමයි ගියේ. ඒකට එපා වෙච්ච ගමන්. ඉතින් යන බලනට අපි කරන මේ පාරිභෝගිකත්වය අත්මේකට මේ සුඛෝපභෝගීත්වය අපේ අම්මලා ගාව තිබුණේ නැහැ. අත්තම්මලා ගාව තිබුණේ නැහැ. මුත්තම්මලා ගාව තිබුණේ නැහැ. මේක මේ එක પરම්පරාවෙන් දෙකෙන් හැදුනේ. ඒකද බටහිර ලෝකේ තියෙන කොන්සියුමරයිසේෂන් දිහා බලනකොට ඒ ඉතාලි පැරණි කාන්තාවෝ කියනවලු මේ තරම් මේක වෙනස් වුණේ මේ අවුරුදු 40ක් විතර කාලෙක කියලා. ඉතින් රටවල් වල තිබුණේ මේ වස්තු වලට සලකන නරකයි කියලා විසි කරන්නේම නැහැ. මරණ දණ්ඩය නියම කරලා මරලා දාන්න යන්නේ නැහැ. ඒ මනුස්සයා රියබිලිටේට් කරලා ගන්න එපායි. ආවල් වැරද්ද තියෙනවා. ඒක ඌ ඌගේ ආරේ ගතිය ඌ නාරිනවා. නමුත් උගේ තියෙන අර වචීකරණය පුළුවන්කම සලකලා බලනවා කිව්වම තමන්ට මේක පොඩ්ඩක් හොඳට අහගන්න. තමන්ගේ තියෙන කඩප්පුලිකම් එදාට තමයි තේරෙන්නේ. අපිත් මේ හැසිරෙන හැසිරීම මිනිසුන්ට කොච්චර නුරුස්න ඇද්ද? අපේ අම්මට තාත්තට අපි කොච්චර වද දීලා ඇද්ද? උන්දලා අපි විසිකිරුවේ නෑනේ කුණු බාල්දියට. අර පේන ටික අරගෙන හදලවඩලා තිබ්බනේ ඒ නිසා කාගේ හරි ආඝාත ප්‍රතිවිනයක් කරහා කාගෙන් තියෙන කායික ක්‍රියාවලියක තියෙන නපුරු කියෙද්දී එමන්චර මේ හදන්න යන්න එපා. එමන්චරේ තියෙන වාචසික සුචරිතය දිහා බලන්න. අපරිසුද්ධ කාය චර්යාව. පනමුත් පරිසුද්ධ වචී චර්යාවක් තියෙනවා. මෙන්න මේම ගිය ගමන් තමයි Taman කන්නාඩියක් ඉස්සරහට ගියා වගේ මම මේ නම්බුකාරීත්වයට හැසිරුණාට කී දෙනෙක් අපේ හැසිරීමට හික්කමනාප කරගෙන නැද්ද? ක්‍රියාකාරකම් වලට. ත්‍රිවිධ කෙලිම කියන්නේ නමුත් මම කාටද අනුකම්පා කරන්න කියනවා. එමන්සේ ගණ්ඩම දෙයක් නැහැ. සතු මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන පුද්ගලයෙක්. නෝ වචීකරණ තියෙනවා. අපි හිතන්නේ ඒව නෙවෙයි. ඒක කරනවා නම් මම මරණ පිටි ගහලා මාළුන්ට කන්න දෙන්න ඕන. එහෙම කියන්න අයිතිවාසිකමක් අපි ළඟ නැහැ. මොකද අපි ළඟත් ওই තියෙන කඩප්පුලිකම එහෙමම තියෙනවා. ඥානানন্দ සාංශ කියනවා ලියලා තියෙන පොතේ I can't find any mistake of others that I have not done myself කියලා. කිසිම වැරද්දක් eh, අනුන් තුල නෑ මම නොකරපු જાතික. හැබැයි අනුන් කරනකොට ඔක කප්පන්ඩුල්ක මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියනවා. Taman කරනකොට නෑ. මමනේ මම යට පොඩ්ඩක් අනුකම්පා කරනවා. දැන් සාරිපුත්‍ර සංසේක අනිත් පැත්තට කියනවා අපරිසුද්ධ කාය කාය කර්ම තියෙනවා. නමුත් පරිසුද්ධ වචී කර්ම තියෙනවා. පාංශකොළ රෙදි කෑල්ලේ හොඳ කෑල්ල ගන්නවා වගේ කකුලෙන් පාගලා අයින් කරනවා වගේ ඒක අරගන්න <clears throat> මේකේ තියෙන රහස එහෙම නැත්නම් මේකේ තියෙන yaadena gatiya sustainability එක තමයි එයාට මේ වැඩේ නොදැන ඉන්න කරන්න ඕනේ. ගහලා බැලලා දඩුවම් කරලා කරන එක තමයි අද තියෙන අපරාධ නීතිය. අදාකත් හරියන්නේ නැහැ. අපරාධ නීතියට විනිශ්චය කරන විනිශ්චය සභාවේ උඩ ලොක්කා උඩ ඉන්න මනුස්සයත් ඔය ෂේරම ජනකම් කරනවා. එයාට කොහෙද හැකියාවක් තියෙන්නේ? වෙන කාට හරි රාජනීතිය හැදින්නම් කියවලා අපිට කියන්න පුළුවන්. කාටද පුළුවන් තව කෙනෙක් විනිශ්චය කරා. සාරුවච්චන දෙකව දායකවත් දීලා නැහැ. කිසිම වෙලාවක අනුමුනිශ්චය කරන්න එපා. ඒකට අවිරුද්ධ ප්‍රතිපදා තමයි දීලා තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස්වන්සේ කියනවා ඔබ අනුමුනිශ්චය කරුවොත් යක්ෂයාඹ විනිශ්චය කරනවා. අනුන්ගේ විනිශ්චය කරන්න ඔබට කිසිම අයිතිවාසිකමක් නැහැ. බෑ ඇහුවොත් ඔබ වහන්සේ මෙහෙම ගත කරනවා ඔබතුමා ඔබතුමී මෙහෙම ගත කරනවා කොහොමද මේ වගේ වෙලාවට වැඩ කරන්න ඕන කියලා එතකොට කිව්වට කමක් නැහැ. හැබැයි මේ අපි සදාචාරවාදී විදිහට කිවිතක් අතේ තියාගෙන අරය හදන්න මෙයා හදන්න මේ දෙමව්පියෝ හිතනවනේ ඒගොල්ලෝ දරුවා හදන්න ඕනේ කියලා. අවුරුදු 5ක් 6ක් වෙනකන් අතපය දඬු වෙනකන් නම් කිරි ටිකක් දීලා කන්න දෙන්න බෙන්න දෙන්න ඕනේ. ඒක නැතිව නෑ. ඌට අහිංසක හැදෙන්න දෙන්න එපා. හදන්න ගිය කට්ටියට වර්ධිලා තියෙනවා. දරුවන්ට හැදෙන්න දුන්නා නම් උන් තේරුම් ගන්න. අපි හැම දෙකේ පන්තිද කියලා තිබුණේ කවදාවත් නෑ අත තියන්නේ. අපි උඹලා ඉතින් අපිට වැඩි උගත්තුනේ. හොඳයි කියන විදිහට කරපන්. අප්පච්චිට අහුවෙන්නේ නැතුව කරපන්. අප්පච්චි අහුව කෝටු මස් කරනවා. කතා දෙකක් නෑ. උන්ද මේ හම්බ කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ගෙදර එනකොට වලියක් ඇදලා තිබ්බොත් එහෙම ගත්තාම ලීයා නෙලන දැසට රොපිනේ පළකි. ඒක තමයි ගහන්නේ. අම්මත් එක්ක නෑ. දරුවෝ 11 දෙනෙක් හැදුවා. ඔක්කොටම අධ්‍යාපනය දීලා කොච්චරද කියනවනම් කොච්චරද කියනවනම් මට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා මේ සත්‍ය හම්බුනේ මං විතර අන්තිමට අම්මත් ඉතුරුනේ මායි අනුලක් අය අනිකුල්ල රසාව කළ කතාව දැල්ලා ගියා. ඉතින් මාත් බණ කියන්න මෙච්චර දෙනෙක් හිටියේ නෑ නේ ඒ කාලේ. අම්මා විතරමයි හිටියේ. ඉතින් අම්මට උදේත් සතිය ගැන කියනවා හැන්දෑවේ සතිය ගැන කියනවා අම්මට මෙලෝ දෙයක් තේරෙන්නේ. එනම අරින්නේ නෑ. මමත් කට උරු කරගන්න බෑ බණ කියලා. ඉතින් අම්මා කිව්වා අනේ පොඩි පුතා උඹ කිව්වට තේරෙන්නේ නැහැ මං ඔය සුබ ධර්මනේ කියලා සිල් අර ගන්න. ඒක කරපන් ඔය කියනවට තේරෙන්නේ නැහැ කියලා. පස්සේ මං කරපු දේ අර මේ දික්තික මුල්ලක ලෑලි කැලක් ගහලා ඔකට බුදු පිළිමයක් තියලා ඉස්සර බෞද්ධ කොටියකම අහලා මං කිව්වා ගිහිල්ලා පොඩ්ඩක් ඔතන වාඩි වෙලා භාවනා කරමු කියලා. මේ භාවනා කරන්න තියා මේ දිල් ගන්නවත් හිතෙන්නේ නැහැ නෝ. කියලා භාවනා කරන්න ගිය ගමන් ඉඳගත්තුම මටම ඇහෙනවලු ගොරවනවා. මොනවාක්වත් කරන්න බෑ කියලා. ඉතින් කොහොමද කරනවනේ? ඊටස් මං කව අම්මයි මනේ. ඔය නිදිමත එක සැරේ එන්නේ නිදිමත ඒකන එනකොට නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා මෙනෙහි කරන්න කිව්වා. මට තේරෙන්නේ නැහැ මොයි කිව්වට තේරෙන්නේ නැහැ කරන්න බෑ කිව්වා. අනිත් එක එහෙම ඉතින් ගෙදර මඳුර කියනකොට දීපුවාම පට්ටස් ගන්නවා. මදුරුව අඳුරගන්න විදියක් නැහැ මැරිලා පොඩි වෙලා වයිස් ඇවිල්ලා බයිනවා අඩුවන්නේ මැරුවට කන්නේ මිනි අඳුර ගන්නවත් බෑ මං කිව්වා එහෙම ගහන්න එපා කියලා මමත් ගහනවා හැබැයි අම්මා කියනවා භාවනා කරනකොට ඒ එක දවසෙම මම පැවිදෙන්න හදන බව නිකන් ඉංගියට වගේ උන්දට තේරුණා මං කාටවත් කිව්වේ නැහැ එතකොට උඹට කියන්න දෙයක් තියෙනවා කියලා මං ගිහින් බණ්ඩාර මැනික මොනවා කියන්නද මට කියලා මෙහෙම බාර කියපු විදිහට මම භාවනා කරා. ඉතින් ආනපන සතිය නම් දන්නවා. ඒ කරේනට නිදිමතක් ආවලු. ජීවය කියවිද නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා මෙනෙහි කරනකොට ඇස් දෙක නිකන් ඇදිලා මොකද්ද උණයි කිව්වා. ඊට පස්සේ අපි දෙවෙනි සැරේ නිදිමතේදී ආයෙ නිදි ගොරවලා තමයි ගොඩ ආවේ කියලා. ඒ වගේම භාවනා කරනකොට මන්දෙක් ඇවිල්ලා ගව්වා. එක පාරට අත ගියයි ඉවත් චට්ටස් ගාලා මගට යනකොට මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් කියලා අත තියාගත්තයි. ගැහුවේ නෑ කිව්වා. ඉතින් දැන් භාවනාවක් නෑ. දැන් මේක අතේ කනවා. අපි ටික වෙලා ගියාට පස්සේ අර වේදනාව අඩු වෙලා ගියාට පස්සේ මේක දෙවෙනි සැරේට විද්දලු ආය කාගෙන යන ආයෙත් අත ගියලු මෙතෙන්. එතකොටත් හිතුණලු නෑ නෑ හොඳ නෑ. අදී මේ පොඩි එක හරි කියලා දුන්න දෙන්නේ කියලා අනේ ටිකක් බලලා යනකොට මඳුරා කාලා ගිහිල්ලා සිලන්දුවක්වත් තිබුණේ නෑ කිව්වා. මං කව වණ්ඩාර මේක දඬුව 11 දෙනෙක් වැදුවට ඔච්චරයි මරණ මොහොතේ සිහිපත් කරගන්න ඕනේ. දැන් මට ඒකේ කුසලයක් අනම්ම නම් තේරෙන්නේ නැහැ ඔබ කියන නිසා මම මේ කියන්නේ කියලා. ඒක liver වෙලා ඒක liver වෙලා දවසක මට කියනවා මට දැන් හිතෙනවලු මේක අල්ලගෙන ගියොත් හරියයි කියලා. හැබැයි හැබැයි බයක් තියනවා සෝවන් වෙයි කියලා. ලබන ආත්මෙත් මට මේ වගේම දරුපන්තියක් හදලා වැඩ කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනන්නේ සෝවාන් වුණොත් කියලා මං කියන්නේ ඒ ඕක කරගෙන යන්න. ඔය ඔය සෝවාන් වෙන්නේ නැතුව දරු 11ක් වදලා ඒ ටික කරගෙන යන්න අඩු ගන්න මේක හැකි සංඥාව ආපයකට. අර වගේ අම්මා කෙනෙකුට හැකි සංඥාව ඇවිල්ලා තිබුණා මේ නිදිමතක බලන්න පුළුවන් නම් එතකොට අම්මා ඉතින් 75 76 වයසේ හිටියේ ඒ වගේම මధుරේ කණේක බලන්න පුළුවන් ඒ කියන්නේ රණ්ඩු කරලා නැතර කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් කොච්චරද කියනවනම් ඔය කියන විදිහට මේක ගියොත් නිවන් දකින්න පුළුවන් මට නිවන් දකින්න ඕනේ නැහැ. ඔය සේතම ඕගොල්ලන්ට වෙලා තියෙන එක තමයි. ඔය කිසිම කෙනෙකුට නිවන් දකින්න ඕන ඕගොල්ලන් ඕනේ ගෙදර යන්න මේ ඉවරච්ච ගමන් රිට්‍රීට් කරලා ගිහලා මම නීතිවල ගිහලා භාවනා කරන්න. කයිවාරු කෙලින් ඉන්න විතරයි ඕනේ. එක එකවත් බොක්කේ නෑ. එක එකවත් ලයිස්ට් වෙන්නේ නෑ නිවන් දකින්න ඕනේ. මට මොහොනෙන් කියේ. හැප්පිලා ගල කැප්පිලා වැටලා වගේ දෙයක් වුණොත් එනම් දකි. නැත්නම් එහෙම දෙයක් ඇත්තේ ඉතින් ඒක නිසා අපිට මේ අපි මේ කරගෙන යන මේ නාඩගම මේ මොකක්ද අපි කරන්නේ කියලා දැනගන්න නිවන් දකින්නක එහෙම තිබිච්ච එක අපිට ඕන. නමුත් අපිත් එක්ක ගැටෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ගැටෙනවා නේ කියන්නේ අහන දෙයක් නෑනේ. ඒ ගැටෙන වෙලාවේදී අපිට ඇනලයිස් කරලා බලන්න පුළුවන් මාසකේ ක්‍රියාව හොඳ නෑ. ඒ වචනේ හොඳයි. අමාලාට වචනේ හොඳ නෑ. මේ වැඩ ක්‍රියාකාරකම් වලින් ගමේ ඕන වැඩකට උදව් වෙලා කටයුතු කරනවා. අනිත් වගේ මේ පුද්ගලයාගේ තියෙන මේ द्वේෂය, මේ පටිගය, හැදපණු ගෙතිලා තියෙන පටිගය පොඩ්ඩක් විලං කරලා විසිතුරු කරලා පතුරු ගහලා බැලුවොත් ඒ द्वේෂී ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙන එක විදිහට. මගේ හතුරගේ විතරක් නෙවෙයි. එයා මේ මයිත් එකේ තියෙන හතුරුකමක් නෙවෙයි මේ. ඒ හැටි ඒ වගේම තමයි මයි ළඟත් තියෙනවා ජීවිතේ පුරාවට යන රුචි අරුචිකම්. අරුචියක් එතන නුරුස්නා ගතියක් ආවොත් පදුට්ට මනසමයි. ආයේකේ කතා කරන දෙයක් නැහැ. ඉතින් මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝන දුක්ඛමං වේති. ඒක නැති කරන්න එපා. මට මේ තියෙන්නේ පදුට්ට මනසක් කියලා දන්නවනම් ඒකේ එළි වෙන්නේ ওই වචනේ සහ වාද ක්‍රියාවෙන් තමයි. එහෙම නැත්නම් අපි ඔක්කොටම තියෙන එක හිත. අපි සියලු දෙනා මේ ප්‍රභාසරෝ හිතක් ඇතුළත ජීවත් වෙන්නේ. මේ ආගන්තුකේන උපක්ලේශ වලින් මේ ආඝාතය, මේ තණ්හාව, මේ නිදිමත වගේ උපක්ලේශිකේ වැහුණාට පස්සේ රත්තරන් භාණ්ඩයක් අසුචිකින් තැරුණාට පස්සේ ගන්න අත ගන්න බෑනේ. ඒ වුණා රත්තරන් භාණ්ඩේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. අපි දැන්ද වටිනා මණිකක් උඩ අස්ස බෙට්ටකින් වැහිලා ගියා. මණිකේ කාන්තිය නැහැ. අස්ස බෙට්ට අයින් කරපු ගමන් අසුචි අයින් කරපු ගමන් මණික තියෙනවනේ. ඒ කියන්නේ වගේ මේ හැම පුද්ගලයෙක් තුළම වගේ වටිනා ප්‍රභාස්වර හිතක් තියෙනවා. මයි ළඟ තියෙන ඕන ප්‍රභාස්වර හිතුණක් දකින්න මම දැනගන්න ඕනේ මම මේ මේක තමයි මගේ තියෙන දෝෂය. මට මේ වචී කර්ම හොඳ වුණාට මදි. කාය කර්ම හොඳ නැත්නම් මම ලයිස්ට්ුවේ දානවා අපාගත කරන්න. දාන හැම වෙලාවෙම තමන් අපායට යනවා. අනුගමන විනිශ්චය කරන හැම වෙලාවකම යක්ෂයා අපි විනිශ්චය කරනවා. ඒ සමේ අවිනිශ්චිත ජීවිතේ කිසියම් බලාපොරොත්තු වෙන ජීවිතය තමයි අපි ගේපාර රිට්‍රීට් එකේ කරේ. ඒ නකුල මාතාව කියනවා නකුල පිතා මරණයට කිට් වෙනකොට දැන් මේ මැරෙන්න හදන්නේ සාපේක්ෂව මැරෙන්න එපා. ඒක දුකක්. ඒක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් ගරහන ලද්දා. නිසා නිකන් මැරෙන්න. මොනම අපේක්ෂාවක් තියාගන්න එපා. ඉතින් කොහොමද ඉස්කෝලෙන් ළමයි කියම කරන්නේ? කොහොමද රැකියාවේ දිනුවක් බලාපොරොත්තු වෙන එකෙක් කරන්නේ? කොහොමද බිස්නස් එක පටන් ගත්ත කෙනෙක් කරන්නේ? අපි නිතරම ජීවත් වෙන අපේක්ෂාවෙන්නේ. අපේක්ෂාවේ තරමට ද්වේෂය එනවනේ. කවුරු හරි ඇවිල්ලා ඒකට බාධා කිරුවොත් එහෙම මොකුත් නැහැ බෙල්ලම කණ්ඩ හිතෙනවා. ඒකන් තියෙනවා ආඝාත නමයක් තියෙනවා සහේතුක. 10 වෙනි එක අහේතුකයි. ඒක තමයි පිස්සු කියලා කියන්නේ. වෙලා විරණ සමම් මෙතෙන් සමාප්ත කරනවා. මොනවද මේ සහේතුක නැත්නම් හේතු සහිත ආඝාත නමය මොකද්ද මේ හේතුවක් නැතුව නිකන් එකපාරට යත් එක තරහ යනවා එයි දන්නේ අපි ඒකට කියනවා පිස්සු කියලා මේක තමයි සීළු මානසික රෝග වලට හේතුව මේක තමයි සයිකෝසොමැටික් කායික මානසික සම්බන්ධ වෙන හැම ලෙඩකටම හේතුව ආඝාතේ ඒක වෛද්‍ය ශාස්ත්‍රයේ තාම තේරුම් ගන්නෑ අද වැඩියෙන්ම ආඝාතයේ තියෙන වෛද්‍ය ශාස්ත්‍රය කරන අයලා ඒකයි මේ වෛද්‍ය ශාස්ත්‍රෙ මෙච්ච ලෙඩ හැදෙන්නේ මොනම වෛද්‍ය ශාස්ත්‍රයක් ආවත් මානවයට සම්බ සම්බ සතේක ඉදිරි ගමනක් වෙලා නැහැ. මොකද බුදුරජාණන් කියන්නේ මේ වාඩි වියන් සුවසේ වාඩි වෙලා හිටපන් මේ Tamange ශරීරයට ප්‍රේම කරපන්. ඒකල මොනවත් නොකර වචන කියන්නෙත් නැතුව කතා කරන්නේ නැතුව මේ බොක්කේ ඇතුලේ මේ හිත ඇතුලේ මේ නහය ඇතුලේ මොනවද වෙන්නේ බලාපන්. කරන්න බෑ. මොකද අපි ඇති ආසයි ආඝාත දේවල් කල්පනා කරගෙන ඉන්නේ. අපි ආසයි ආශ කරන දේවල් කල්පනා කරගෙන ඉන්නේ. හිත කියන්න බෑ. නමුත් අපි මේ ගන්න උත්සාහය හරීම වටිනවා. ඒක වෙන කවුරුවක්වත් අපි වෙනින් අරගෙන බෑ. කරන්න බෑ. ඔක අපි මේ ඉගෙන ගන්න දේ කවදාකවත් අපේ දරුවන්ට දෑවැද්දක් විදියට දෙන්න බෑ. ඒගොල්ලෝ ඒකම කරන්න ඕන. ඒ කරනකොට ඉස්ලාමයේ හුස්ම බලනකොට මේ පොළවේ පය තියන බලනකොට අපි ඌවට යන්නේ නැහැ. මේ ආඝාත ප්‍රතිවිනයට යන්න මේ සතිය වඩලා සම්පජඤ්ඤයත් එකතු වෙලා දුර ගමනක් ගියාට පස්සේ අපිට අතිරේක ලාභයක් විදිහට තේරෙනවා මෙයා මේ එන්න හදන්නේ කේල් ගහ ගන්න තමයි යන්නේ. මේ ගොන හැරනකොට කියන්න පුළුවන් පොල් ගහ ගන්නයි යන්නේ කියලා. ඒක තමයි වැරද්දක් කරන්න හදනකොටම දන්නවා මේ දැන දැන දැක දැක මේක වෙන්නේ. ඉස්සන හිතෙන මේ නිකන් ඉඳපු ගමන් ගිහින් එක පාරට හිත පිට ගියා. එහෙනම් තමයි තරහක් ආව කියලා කවදාකවත් එහෙම දෙයක් ලෝකේ නැහැ. විපස්සනාවේ ඇක්සිඩන්ට්ස් නැහැ. හැමදේම සිදුවෙන්නේ අනුප්‍රාප්තිකව අනුපිළිවෙලට ඒකට ඒ අනුන්ට ඒ අනුකම්පාව කරන කෙනාට අනිවාර්යයෙන්ම Taman කෙරේ අනුකම්පාවක් වෙනවා ඒක ඍජුවම බලපානවා සතියෙන් ගත කරන චිත්තක්ෂණ ගන්න යම් හේයකින් අද හුස්ම හතරක් බැලුවා හෙට පහක් බලන්න පුළුවන් නම් අනිත් හයක් බලන්න පුළුවන් නම් ඒ ගන්න ගන්න හුස්ම චිත්තක්ෂණයක් පාස ආඝාතයට ඇවිල්ලා පිපෙන්න තියෙන අවස්ථාවක් නැතිලා ඒක බීජ ගණිතමේ සමීකරණ. අපි දන්න දහං ගැටයක් දාලා මේ හිත සතිය පැවැත්වුවොත් ඒ බද්ධ වෛර තිබුණේවා සාමාන්‍ය තරහ නැත්නම් ඒ වෙලාවට එන ක්ෂණික කෝප ඒවට පිපෙන්න වෙලාවක් නැතුව. ඒක නිසා ඔයගොල්ලෝ මේ භාවනා කරන නිසා ගෙවල් වල මිනිස්සුන්ට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඔගොල්ලෝ හිතියනම් වලිනේ. අනේ මුන්ට මේ දවස් පහේ භාවනා නෙවෙයි හත අටක භාවනාවක් කරනවා හොඳයි කියලා ගෙදර කට්ටිය මේ දවස්වල දොඹ තෙලින් කැවුම් යන කනවා. නියුවා මේ මේ මුර චක්‍ර මාලාවල් නෙවෙයි. භාවනා කරන සත්තු කියන අමුතුම જાතියක්. ගෙදර මිනිස්සුන්ට කහින්ද දෙන්නේ නැහැ, දොරක් කරින්ද දෙන්නේ නැහැ, පිගම් කෝප්පයක් හොදන්න දෙන්නේ නැහැ. මේ මම භාවනා කරනවා. ඔය ටෙලිෆෝනේ වහපන්. ඔය රේඩියෝ වහපන්. මල්ලා කච්චල්ලප්පා. ඒසාව ඔයගොල්ලෝ කරන්නේ සෑහෙන පිටක්. හිතන්න එපා මේ බෝධි පූජා තිබෙන්නේ නැතුවට පහන් පූජා කරන නැතුවට මල් පූජා කරන නැතුවට පින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අනේර ගෙදර මිනිස්සුන්ට නිවිඳන්නේ ඉන්නේ දවස් හතක් රැයක් දෙකක් ඉඳ හම්බෙන එක විශාල කුසලයක්. ඒ ආඝාත පටිවිණය කුසලය සාදු කියලා සමාදන් වෙන්න කියලා මම දේශනාව සමාප්ත කරනවා හිරු දිනාටම. පෙරවන් සරණ වේවා කියලා